කර්මයෙන් උපදන රූපයක්. අපි ඒවා පිළිබඳ විශේෂ විභාග ඊළඟට කතා කරනවා. රූප සමුත්ථාන පිළිබඳව කියනක. ඊළඟට එන්නේ ආහාර රූපය ආහාර රූපය ගැන අභිධර්මාර්ථ සංග්‍රහ පාඨය අබලීකාරෝ ආහාරෝ ආහාර රූපං නාමය කබලීකාර ආහාරය නැත්නම් කබලීකාර ආහාරය කියලා ඒ පාලිහි දැක්වෙන්නේ කනබන ආහාරය. එයින් ඒ ආහාර වශයෙන් ගන්නා වත් ආදී ඒවා නෙවෙයි ආහාර රූපය ආහාර රූපේ කියන්නේ ඕජාව. ඕජස් ගතිය, ඕජා රූපය. ඒ සම්පති ආහාරයක් වෙන. ඒ ආහාරය ඒ ඕජාව බවට පරිවර්තනය වෙනවා ශරීරය තුලදී. එයින් උපදවනවා රූප. ආහාර රූපයෙන්ද උපදවනවා රූප. ඕජේසෙන්ද උපදවනවා රූප. ඒවට කියනවා ආහාරජ රූප කියලා. ඒ ආහාරජ රූප කියන්නේ ඕජසින් උපදවන රූප. ආහාර රූපේ කියන්නේ ඕජස් ගතිය. ඒක ඒ මේ අනුබන ආහාරයෙන් ලැබෙන දෙයක් දැරින් ඊට කබලීකාර <clears throat> ආහාර. මේ ආහාරයේද ආහාර වන්නේ මේ කර්මජ ඕජාව තිබෙන තාක්කල් පමණයි. ශරීරෙහි කර්මජ ඕජාවක් වෙනවා. ඒ කියන්නේ කර්මයෙන් හටගන්නා රූප තිබෙනවානේ. ඒ රූපයන්හි එනවා ඕජාවක්. ඒ කියන්නේ කර්මජ ඕජාව කියලා. පඨවි ආපෝ තේජෝ වායෝ අන්න ගන්ධ රස ඕජා කියලා. ඒ කර්මජ ඕජාව ජීවත් වන තුරු පවතින. ජීවිතය නැතිවන විට දැන් සුතියෙන් පස් සුතිය කමගෙන ඒ කර්මජ ඕජාවද ඉදීම නවතින. ඒ නිසා ඊට පස්සේ කොයිතරම් ඔය කනබන ආහාරය කියන දේවල් ශරීරය තුලට ඇතුළු කළා. එයින් ඒ ආහාරජ රූප උපදවන්නේ නැහැ. ඒ ආහාරජ ආහාර රූපේ බවට පරිවර්තනය වෙන්නේ ආහාර රූපය කියන්නේ ඕජස් ගැතිය. ඒක පිළිගත්තම ඇති දැනට අපි ඒ විස්තර තව ඉදිරියට ඒ රූප පිළිබඳව කතා කරන විට තවත් දැනගන්නට පුළුවන් වෙයි. ඊළඟට එන්නේ ආකාශ ධාතුව. ඒකට කියනවා පරිච්ඡේද රූපේ ආකාශ ධාතු පරිච්ඡේද රූපං නාම. ආකාශ ධාතුවේ කියන්නේ ඉඩ තිබෙන. තන නැත්නම් අවකාශය. ඒ අවකාශය හැටියට මෙතන දක්වන්නේ. ඒ රූප පරිච්ඡේදාකාශ. තවත් කියනවා අජටාකාශ. තවත් කියනවා කසිනුද්ධාතිමාකාශ. ඒ ආකාශ කසින කියලත් එකක්. ඒ එකක්වත් නෙවෙයි මෙතන ආකාශ කියන්නේ. මෙතන ආකාශය කියන්නේ රූප කලාප වෙන් කරන අවකාශයේ ඒකයි රූප පරිච්ඡේදාකාශය. ආකාශ ධාතුව බලනවා නම් ඒ රූපයක් හැටියටම දක්වන්නට බෑ. අර රූපයන් පිරිසිඳීම එයින් සිදුවන බැරි. ඒද රූපයක්සේ ගන්නවා. ඒ ඒ නිසා ආකාශ ධාතු කියලා කියනවා. දැන් ධාතු පිළිබඳ කතාවේදී සදාතුරෝයන් පුරිසෝ කියන ඒ ඒ ධාතු විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ ධාතුවත් වදාරලා තියෙනවා. චක්කු ධාතු, සෝත ධාතු, ඝාන ධාතු, ජීවහා ධාතු, කාය ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. මේ ආකාශ ධාතුවේ තියෙත් ඒ මෙතන ආකාශ කියලා රැගෙන ගන්නේ. ඒකට කියන්නේ පරිච්ඡේද රූප. ඒ කලාප වෙන් කරන රූපය. කලාපවලදී ඒ තවදුරටත් දැනගන්නට පුළුවන්. ඒ ඊළඟට එන්නේ කාය විඤ්ඤාණය. කාය විඤ්ඤාණයක් මා මීට කලින් කරන ඒ කර්මයේ පිළිබඳවද කතා කරන විට කාය විඤ්ඤාණය කියන්නේ කුමක්ද කියන එක. මෙතුන්ට දැනගන්නට සැලසුවා. ත්‍යාගය. කාය විඤ්ඤාණය කියන්නේ ඒ කාය ක්‍රියා කරවීමේදී ඒ ක්‍රියා කරවීම සඳහා අවශ්‍ය වෙන රූපයක්. දැන් සිතින් යමක් කරන්නට සිතන විට ඒ ක්‍රියාව සිදු කිරීම වශයෙන් කය යෙදෙන්නේ ඒ යෙදෙන විට කයේ උපදම රූප ධාතුවක් ගැන කියනවා වායෝ ධාතුව. වායෝ ධාතුව වායු වායුව උපදවන. ඒක අංග මංගානුසාරිනෝ වාතා කියලා කියන්නේ ඒ අංග ප්‍රත්‍යංග සැලවීමට මේ ක්‍රියා කරවීමට වාතයේ කියන මේ වායෝ ධාතුව නැතුව බෑ. ඒ වායෝ ධාතුව උමනාක් කරනවා. ඒ වායෝ ධාතුවෙන්ම පවණක් නොවේයි අර ඕන තැන ඒ තැන් නැමෙන තැන් නැමෙන දිගහැරෙන තැන් දිගහැරෙන ආදී වශයෙන් ඒ తත්වය ඇති කරන්නට ඉවහල් වන රූපේසේ ගන්නේ ඒ වායෝ ධාතුවක් සමදන උපදනා මේ කාය විඤ්ඤාති රූපය ඒ ඒ කලාපවලදී අපිට ඒක තවදුරටත් දැනගන්නට පුළුවන්. ඒක මොකද මේ විඤ්ඤාතියක් යෙදෙන රූප කලාප. විඤ්ඤාති රූපයෙන් ඒකට කාය විඤ්ඤාති කියලා නම දී තිබෙන්නේ. ඒ කයින් කයින් අදා ඇඟවීමේ කියන කේන්දරය. කයින් කියන්නේ කයේ ශරීරයෙන් අදහස් අඟවනවා. ඒ කියන්නේ කය ක්‍රියා කරන සැටි දක්නා කවර කෙනෙකුට හෝ මේ තැනත්තා මෙබන්දක් දැන් කරන්නේ කියලා දැනගන්නට පුළුවන්. ඒක අනුන්ට ඇඟවීම සඳහාම නෙවෙයි. නමුත් ඒ අඟවන්නක් මෙන් තමයි ඒ රූපේ උපදී. එනිසා ඒ කියන්නේ කය ක්‍රියා කරන සැටි දුතු කල්හි කෙනෙකුට කියත හැකි මොහු මෙන්න මෙබඳු ක්‍රියාවක් කරන්නේ. අනේ ක්‍රියාව ඒ ආකාරයෙන් පවතින්නට ඉවහල් වන රූපයට කියනවා කාය විඤ්ඤාති. කාය විඤ්ඤාති. වචී විඤ්ඤාති කියන්නේ වචනේම අදහස් ඇඟවීම කියන්නේ. දැන් ඒක මේ කතා කිරීමේදී මේ කතා කිරීම ගැන කලකටද මේ පිටුන්ට තේරුම් ගන්නට පුළුවන්. කතා කරනවා කියන්නේ කතාවේදී විකුත් වන්නේ මොනවද? ශබ්දෙන්. ශබ්දෙන් උපදින්නේ ඒ ශබ්ද යම් කිසි අදහසක් ඇඟවීම වශයෙන් ඇතිවන්නා වූ ශබ්ද මා මේ පිළිතුරට දැන් කතා කරන විට ඒ කතා කිරීම වශයෙන් උපදනා ශබ්දයෙන් මේ පින්නතුන් මා කියන්නේ කුමක්ද කියන එක දැනගන්නවා. එතකොට මේ શબ્දය අදහස් අංගවන શબ્දයක් බලත. හරවන්නට ඉවහල් වන රූපයේසේ දක්වන්නේ කුමක්ද මේ වචී විඤ්ඤාණ. දැන් මේ શબ્දය ඇතිවන්නේ ඒ ඒවට කියනවා චිත්තජ චිත්තජ ශබ්ද පිටින් උපදින ශබ්ද කියලා. ඒ සිතනක මේ ශබ්ද උපදින්නට බෑ. කතා කරන්නට කෙනෙකුට සිත ඕන ඒ සිතින් උපදවන ශබ්දයෙන් ඒ කතා කිරීමේදී උපදනා ශබ්දය ගන්නවා. ඒත් ඒ ශබ්දය යම් යම් වචන ප්‍රකාශ කිරීම වශයෙන් උයි ඒ ශබ්දය ඇතිවන්නේ ප්‍රකාශ කිරීම වශයෙන්. නිකම්ම ශබ්දයක් නෙවෙයි. වචන. මේ වචන හැදෙන්නේ අපි කියනවනේ වචන අකුරු වලින්. අකුරු කියන්නේ ශබ්ද ඒ ශබ්ද හැඳින්වීම සඳහා අපි යම් යම් සතහන් ගන්නවා සතහන් දක්වන ඒවට අපි කියනවා ඒ අකුරු කියලා ඒ ඒ ශබ්ද අඟවන සංකේත සංකේත ඒ ඒක නෙමෙයි ශබ්දය ශබ්දය ඇඟවීමට යොදා ගන්න ලකුණක් ඒක ශබ්දය අකුර කියලා කියන්නට ඕනේ මේ කියවෙන එක ශබ්දය ඒ ශබ්දය ඒ ශබ්ද රාශියක් එකතු වෙලා එකකට අනුකූල එකක් වශයෙන් උපදන ශබ්ද සමූහයක් එකතුව වචනයක් හදලා. එහෙම වචන කීපයක් එකතු වුණා කල්හි තමයි අපි කියන්නේ එක වාක්‍යයක්. ඒ ඔක්කොගෙන කරන වැඩේ කුමක්ද? අදහස් ප්‍රකාශ කිරීම. ඒ අදහස් ප්‍රකාශ කිරීමට වමනා කරන ශබ්ද ඒ ඒ ආකාරයෙන්ම උපදන බව සාහු කරන රූපය තමා වචී විඤ්ඤාති රූපය. ඒ ශබ්ද නිෂ්පත්ති ස්ථාන කියන ශබ්ද උපදනාත්යන් කියන. ඒ දැන් කටින් කරන ශබ්ද ඒ උපදනාත්යන් කියන. ඒ නිසා මේ ඒ ශබ්දවලට නම් දීම කියන්නේ කන්තජ, කාලිජ, ඔස්තජ, දන්තජ, මූර්තජ ඔය ආදි වශයෙන් නම් කරන්නේ. ඒ නම් කරලා තිබෙන ඒ ශබ්ද හටගන්නා තැන් ඒවා ආයතන ඉන්නවා. ඒ ඒ ඒ තැන්වල හටගන්නා ශබ්ද ඒකාකාරම නෙවේ. දැන් කම්පජ ශබ්දයක් ගත්තා, ඔස්තජ ශබ්දයක් ගත්තා. ඒ ඒ ඔස්තජ වශයෙන් ඇතිවන්නා වූ ශබ්දය එකම ශබ්දයක් නෙවේ. නොවන හැටියට යම් දෙයකින් ඒක හරවනවා නැත්නම් ඒකට යම් කිසි ආකාරයක් ගන්වනවා නේ දැන් අපි ලේසි මේක පිටට තේන්න ඒ කියන්නේ බලා සිටින කෙනෙකුට දැනෙන විදිහට උපදවත හැකි ශබ්ද මේ තොල් දෙක එකට ගසා කරන ශබ්දයක් තමයි ඒවා මේ ඔක්කජ ශබ්දය කියන්නේ පප බබන කියන ඒ පප බබන කියන විට තොල් ගැටෙන අය නමුත් හික්මන ශබ්ද පස්සාකාරයක් යනවා ඒ අකුරු පහකට පස්සාකාරය කොහොමද ඒක වෙන්නේ ඒක උනේ හිතේ තිබෙන්නේ හිතේ අදහස හිතින් හිතට උවමනා කරන්නේ පර් කියන එක කියන්නේ ඒ පර් කියන එක කියවෙන්නට තොල් දෙක ගැටෙන විට පර් මිසක බ කියන්නේ නැති ආකාරයක් ඇති වෙන කරන ඒ කුමකින්ද කරන්නේ ඒ කරන්නේ වචී විඤ්ඤාණ. අන්න ඒ බඳු රූපයකටයි වචී විඤ්ඤාණ. ඒක සිතින්ම උපදවන රූපයක්. ඒකත් සිතින් උපදවන රූපයක් කාය විඤ්ඤාප්තිය වෙන්න. එහෙත් ඒ රූපයෙහි ආයුෂය දක්වන. අනිත් රූපෙන් චිත්තක්ෂණ 17 ඕ ඊට තව අඩු ආයු කාලයට රූප තිබෙනවානේ. එක කුඩාක්ෂණයක ආයුෂ තිබෙන රූප තිබෙනවා අපි ඉදිරියට කතා කරන්නේ වදන. ඒ ඒ වගේ නෙවෙයි. මේවාට සිදෙන්නේ හරියට චෛතසිකයකට සිතකට තිබෙන ආයුෂයම. කාය විඤ්ඤාති වචී විඤ්ඤාති. ඒ කියන්නේ එක සිතක ආයුෂය චිත්තක්ෂණයයි. උපාදිතී භංග කියන ක්ෂණ තුනකින් යුක්ත වූ කාලයක්. ඒ කාලයම තමයි විඤ්ඤාති රූපයේ ආයුෂ. කාය විඤ්ඤාතිය වේවා, වචී විඤ්ඤාතිය වේවා. ඒ කාය විඤ්ඤාතියේ හෝ වචී විඤ්ඤාතියේ ආයුෂයන් එක චිත්තක්ෂණයි. ඒ කාය විඤ්ඤාතිය හෝ වචී විඤ්ඤාතිය උපදින්නේ රූප කලාපයක් වශයෙන්. ඒ කියන්නේ රූප කලාපයකට සම්බන්ධවයි උපදින්නේ. කාය විඤ්ඤාති පඨවි ආපෝ තේජෝ වායෝ අන්නගන්ධ රස ඕජා කාය විඤ්ඤාති. කියලා ඒ විදිහට කලාපයක් හැටියට උපදිනවා. නමුත් ඒ කලාපයක් හැටියට උපදින ඒ රූප කලාපෙහි අනිත් රූප ඒ රූපවලට අයිති ආයතයෙන් චිත්තක්ෂණ 17ක් පවතින අතර චිත්තක්ෂණ 17ක් තුල පවතින ඒ සමග උපදනා වූ කාය විඤ්ඤාතිය චිත්තක්ෂණයකදී නිරුද්ධ ඒකෙන් කරන්නේ අර රූප සමූහය මේ ක්‍රියාවට යෝග්‍ය වෙන පරිදි මෙහෙයවන ඒ ක්‍රියාවට යෝග්‍ය වෙන පරිදි මෙහෙවා ඒ නැතිව ඉතින් හැම පිටක් සාස්තාව. ඉතින් ඒ පිටින් යම් යම් ක්‍රියාවක් සිදු කරන විට ඒ අපිට එක ක්‍රියාවක් කියලා තේනෙන ඒ ක්‍රියාව ක්‍රියා බලක් බොහෝ තෙින්න ක්‍රියා රාශිය. එකකට අනුතුරු එකක් වශයෙන් උපදනා වූ ක්‍රියා පද්ධතියක් එතන. ඒ ක්‍රියා පද්ධතියම උපදවන්නට ඒ ක්‍රියා පද්ධතියටම ඒ ආකාරයේ ගැන්වි උපදින්නට කාය විඤ්ඤාතිය ඕනේ. ඒ නිසා ඒ හැම පිටකින්ම කාය විඤ්ඤාති උපදවන. කියන්නේ ගවන් සිත් වෙන්නේ උපදවන. කාය විඤ්ඤාති උපදවන. ඒ උපදවන උපදින කාය විඤ්ඤාතිය ඒ පිටක් සමගම නිරුද්ධ වෙනවා. නමුත් ඒ සිතින් ඉපදෙන්නේ විඤ්ඤාතිය සහිත වූ රූප කලාපය ඒ ඒ සිතින් අපේක්ෂිත යම් ක්‍රියාවක් දෙනවා. ක්‍රියාවක් කරන්නේ ඒ ක්‍රියාවට යොදවන පරිදි නියම මේ ආයේක විස්තර. දෙන්නා තමයි අර මම මීට කලින් කිව්වේ කාර් එකට ස්ටියරින් වීල් එක ඒ සුක්කාන. දැන් නැවක බෝට්ටුවක තිබෙන අර ඒ සුක්කාන තිබෙන ඒක. ඒ ඒ ඒ පැත්තට හරවන්නට සුක්කාන ක්‍රියා කරනවා. ඉතින් ටිකක් හරවන්නටයි ලම්කමට හරවන්නට ලම්කමෙන් ඒ ඒක හරවන්න ඕනේ. එතකොට ඒ ඒ වාහනය නැත්නම් මේ මේ රථය ඒ තරමට හැරෙනවා. ඉතින් ඒක හරව හරවන යන්නේ හරව හරව. අන්න ඒ වගේ. ඒ වගේ ඒ ක්‍රියාවට යෝග්‍ය වෙන පරිදි නැමෙන තැන් නැමෙනවා විදහාර්ම තැන් විදහාරනවා. එහෙම. දැන් බලන්න අපි මේ මොනතරම් වේගෙන් ක්‍රියා කරන අවස්ථාවක් තිබෙනවා. නේ? දැන් ඔය සංගීතඥයෝ ඒ තමන්ගේ වාදනය කරන විට ඒ ඇඟිලි දිහා බලන්න කොයිතරම් වේගයෙන්ද ඒක ක්‍රියා කරන්නේ ඒ ඒ වේගයෙන් ක්‍රියා කරන ඒ ක්‍රියාව ඒ දැන් අපි කියන්නේ ඇඟිලි කියලා ඒ ඇඟිලි කියලා අප ව්‍යවහාර කරන්නේ ඒක සම්මුති ව්‍යවහාර ඇඟිලි මේ මේ මුළු ශරීරයම මොනවාද රූපනේ මුළු ශරීරයම ක්ෂණ ක්ෂණෙහි හට ගන්නා ඒ වගේම ඊටාය කායු කාලය ගතකොට බිඳෙන රූපයන්ගෙන් පෑදී තිබෙන්න මේ එකාකාර විජයතම පවතින දෙයක් කරේ නිරන්තරයෙන් හරියට මේ මේ මේ විමත් කියලා කියන්නත් පුළුවන් ඒක ඇවිලි ඇවිලි යන ස්වභාවයක් වගේ ඇති වෙනවා ඇති වෙනවා ඇති වෙලා ඇති වෙන එක දැක්කේ ඉතින් ඒ ඉපදවන රූප එකම හේතුවකින් උපදවන්නේ නෙවෙයි උපදවන හේතු හතරක් දක්වනවා. සමුත්ථාන කියලා අපි ඉදිරියට ඒවා ඉගෙන ගන්නවා. රූප සමුත්ථාන. කර්මයෙන් සිතින් ඉර්තියෙන් ආහාරයෙන්. ඒ හතර හේතුන් හතරකින් මේ රූප උපදවනවා. ඉතින් මේ රූප ඒ හතරින් උපදනා රූප මේ මේ දැන් මේ ශරීරයේ හටගන්නේ. ඒ හටගන්නේ හටගන්න රූප වලට අවශ්‍යයක් තිබෙනවා. ඒක සදාකාලික සදාකාලික නෙවෙයි. බොහොම සුළු කාලයයි පවතින. දක්ෂණ 17ක කාලයයි තමා වැඩිම ආයු කාලය ඇති රූපවලද තිබෙන ආයු. ඒ ගතකට නිරුද්ධ වෙනවා. ඉතින් අතරක් අපි නුවණසේ තව තවත් රූප උපදිනවා. ඒකයි සිදුවන්නේ. ඒකට සිතින්ද උපදින රූප තිබෙනවා. ඒ රූප තමා අපි ක්‍රියා කරවීමට නැත්නම් අපි කයින් කරන ක්‍රියා වචනයෙන් කරන ක්‍රියා වෙන මේ දෙක දෙකට ඒ හිතන ඕන කරන්නේ හිත නැතුව කය ක්‍රියා කරන්නේ වත් වචනයෙන් යම් ප්‍රකාශ කිරීමටත් පුළුවන් බෑ හිත නැත්නම් නැතුව බෑ දැන් හිත නැති අවස්ථාවක අපට අපට හිත නැති වෙන අවස්ථාව තමයි එනවා මේ අන්තිම අවස්ථාව. ඊට පස්සේ නිකන් උඩුකුරුව සයනය කරනවා මිසක කතා බහ කිරීම ආදී කළ හැකිය බෑ කිසිම ක්‍රියාවක් කරන්නට බෑ ඒ කියන්නේ ওই නිරෝධ සමාපත්තියට සමවැද සිටින්නේ එහෙම අවස්ථාවලදී කිසිදු ක්‍රියාවක් කරන්නට බෑ කිසිදු ක්‍රියාවක් සිදුවන්නේ අර නිරෝධ සමාපatti බලය යම් ඉරියව්වකින් නම් මේ නිරෝධ සමාපත්තියට සමවැදෙනවා ඒ ඉරියව්ව නිරෝධ සමාපත්තියෙන් සමවැදී සිටින තාක්කල් ඒ සමාපatti බලයෙන් පවතින. එහෙම නැත්නම් මේ කිසි ක්‍රියාවක් කරන්නේ නැහැ කාලය තුල. ක්‍රියාවක් කරන්නට බැරි සිත නැහැ. සිත නැතිලයි. සිතයි සිතලයි යමක් කරන්නේ. එනිසා සිත අවශ්‍යයි මේ ක්‍රියා සිදු කිරීමට. අනේ මේ ක්‍රියා සිදු කිරීමේදී කයින් කරන ක්‍රියා සිදු කිරීමේදී ඒ කාය විඤ්ඤාතියයි කය ඒ ඒ ක්‍රියාවට යෝග්‍ය වන පරිදි හසුරුවන්නේ ඒ නිසා ඒකට කියනවා කාය විඤ්ඤාණ. ඒක ඇඳවීමක්. කයින් කරන ඇඳවීමක්. ඒ කියන ඒක කාය විඤ්ඤාති කියලා මම කියනවා. වචනෙන් සිදුවන දේ ශබ්දවලට මේ ශබ්ද නිකුත් කරන කරන්නේ යම් සිතකින් නම් ඒ සිතේ තිබෙන අදහස ප්‍රකාශ වෙන විදිහට ඒ ශබ්ද ගලපන්නේ නැත්නම් ඒ ශබ්දවලට අදහස ගැන්වෙන ආකාරයක් ඇති කරන්නේ ඒ වාග් විඥප්තිය. එනිසායි ඒකට වාග් විඥප්ති කියලා කියනවා. විඥප්ති කියලා කියන්නේ ඇඟවීම. දැන් අපට ඇතිවන අදහස අදහස සමහර ඒවා පිළිනවා කාය විඥප්තියෙන් දක්වත හැකි නේ. අදහස් ඒ කියන්නේ කාය විඥප්තියෙන් දක්වත හැකි. දැන් කවුරු හරි මේ Taman ගෙන්නේ ඇහුවොත් ඔබ ඒ කාරණයට කැමතිද? එදින් වචනෙන් ඒ බව ප්‍රකාශ කරන්න නැතිව පුළුවන් මේ හිත කලලා කියන්න Taman කැමති නම් Taman එකඟ නම් ඕක කියන්න පුළුවන් හිත කලලා ඒ ආකාරයට දක්වන්න ඇති. එහෙම නැත්නම් එකඟ නැත්නම් නැහැ කියලා හිත කලා පෙන්වන්නත් පුළුවන්. මොකක්ද සිදුවෙන්නේ? ඒ ඒ කාය විඤ්ඤාතියෙනි ඒ ඇඟවීම කලේ. ආයෙ විඤ්ඤාණය. එතෙන්දී උපන්න රූප. ඒ කියන්නේ ඒ හිත ගැනීම වශයෙන් අපි කියන හිත කියලා. ඒ හිතේ කියලා කලකනු ලබන යම් රූප සමූහයක් ඒ අවස්ථාවේදී කොළවන ආකාරයක් සෙලවීමක් සිදු වුණා. ඒ සෙලවීමේ ආකාරයෙන් අහනෙකනා තේරුම් ගන්නවා මොහු මේකට කැමති එහෙම නැත්නම් මොකද? මොහු ඔව් කියනවා නේ නැහැ කියලා. අන්න ඒ ඒ ඔව් කියන බව නැත්නම් නැහැ කියන බව අඟවන්නට ඉවහල් වූයේ අනිකුත් රූප නෙවේ. එතන පඨවි ධාතු තියෙනවා, අපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. ඒ තව ඒ සම රූප දෙන වන්න ගන්ධ රස ඕජා ඒවා නෙවේ. ඒ ඒ නැtei කියන බව ඇඟවීම සිදුවීම ඌයේ අර විඤ්ඤාත් කියන එක. ඒ විඤ්ඤාත් කියන්නේ ඒ ආකාරයේ ගැනීම. අන්නේ කායකට කාය විඤ්ඤාණය. ඒ විදිහට තේරුම් ගන්න ඕන කාය විඤ්ඤාතිය. වචී විඤ්ඤාතියත් ඒ අයිරින් තේරුම් ගන්න ඕන. සුදු ශබ්ද. ඒ ශබ්ද නිකුත් වෙනවා. දැන් දැන් හැම ශබ්දවලටම ඒ රාග විඤ්ඤාතිය නෑ නේද? අපි ගන්නු අර දීනාවකින් නිකුත් වෙනවා. ඒ ශබ්දයෙන් වෙනවා. නමුත් ඒකෙන් අපිට යම් කිසි අදහසක් ව්‍යාපාර නෑ. ව්‍යාපාර ඒ තුලඟට යම් කිසිවක් සැලෙන. ඒ සැලෙනකොට ශබ්දයක් උපදිනවා. ඒ ශබ්දයේ යම් කිසි ඇඟවීමක් අපිට කරනවද නැහැ. එහෙම ඇඟවීමක්. සිත පිළෙන්නට ඕනේ. සිතක් පිළෙන වස්තුවක් නැත්නම් සිතක් පිළෙන සත්‍යයේ කරන දෙයක් වෙයි ඒ නැත්නම් ඔහුට උපදින රූපයකි ඒ ඇඟවීම. ඒකනේ චිත්තජයි කියන්නේ. සිතින් උපදිනවා. ඒ නිසා මේ රූප දෙක ඒ ක්‍රියාවක් ගැන කලකන විට ඉතාම වැදගත් රූප දෙකක්. ඒ දෙක නැතිව කායද්්වාරයේ කියන එක වන්නට මේ කාය විඤ්ඤාතිය කියනට ඕන. කාය විඤ්ඤාතිය නැත්නම් යම් තැනක එතන කායද්්වාරය නැහැ. ඒ කියන්නේ කායද්්වාරයේ කියන කර්ම රැස් කරන ద్వාරය නැහැ. කාය කර්මය කියලා කියන්නේ ඒ කාය කර්ම තිබෙනෝනේ අකුසල කාය කර්ම කුසල කාය කර්ම. ඒ අකුසල කාය කර්ම හෝ කුසල කාය කර්මයේ කියන ඒවා සිදුවීමක් වන්නට බෑ කාය විඤ්ඤාති රූපය නූපදනා තැනක දැන් කාය විඤ්ඤාතිය නූපදනා යම් කිසි තැනක් උසොත් එතන ඒ කායික ක්‍රියාව සිදුවන්නට බෑ ඒ වගේමයි වාග් විඤ්ඤාතිය වාග් විඥාතිය ඇති නොවන භවයක වාග් කර්ම සිදුවීමකුත් නැහැ. ඒ මොකද ඒ තමයි කායද්්වාරය හා වාග්්වාරය වෙන රූප දෙක. කර්ම කතාවේදී කායද්්වාරය වන්නේ මේ කාය ප්‍රසාදේ නේද? කාය ප්‍රසාදයක් කායද්්වාරයක්. ඒක විඥානද්්වාරයක් නැත්නම් පස්සද්්වාරයක්. සිතට ගන්නා දුරුත්වයක්. නැත්නම් කාය සංපස්ස උපදන අබ්බරතිය. කාය කර්මද්වාරය කියන්නේ ඒකට නේද? කාය කර්මද්වාරය කියන්නේ කාය විඤ්ඤාතිය. කාය දැන් අපි කුසලයන් ගැන කතා මොකද? කුසල් ගැන පින් ගැන කතා කරනවා නම් අපි කියනවා මේ යම් යම් දේවල් පින් කියලා. අපි දන් දෙනවා. දන් දීම පිනක්. දන් දීම කියනවා. ඒකට දන් දීමේ කියන එක වන්නට දීමත් සිදුවන්නට ඕනනේ. ඒ කියන්නේ දෙන දෙන්නට හිතුවට දුන්නේ නැහැ. ඒකට දානයක් වෙන්නේ නැහැ. හිතලා දෙනවා. ඒ දෙනකොට දීමේදී දීම සිදුවන්නේ යම් තමන්ගේ ක්‍රියාව. ක්‍රියාව. ඒ ක්‍රියාව නිෂ්පත්තියේ ක්‍රියාව සිදුවීමට සිදුවන්නේ කොහොමද? මේ කයේ ඒ දීන් ක්‍රියාව පවත්නා දීන් ක්‍රියාව සිදුවන විදිහට කය පවත්වනවා. ඒ පවත්වන්නේ සිතේ තිබෙන අදහස ක්‍රියාත්මක වන්නේ මේ කාය විඤ්ඤාති රූපය ඒ වගේමයි අනිත් අකුසල කර්ම පිළිබඳව කතා. අකුසල අකුසල කාය කර්ම සමහරේ සතුන් මරණ කොට ඒ සතා හැරීම තමන්ගේ අතින් කරන සමහරු සිටිනවා මිනිසුන්වත් මරනවා බෙල්ල මිරිකන. මේ බෙල්ල මිරිකනවා කියනකොට තමන්ගේ අතන ඒ සඳහා යොදා ගන්න. අපේ කියන මේ රූපය. ඉතින් මිරිකීමේ ක්‍රියාව සිදු කිරීමට යෝග්‍ය වන පරිදි මේක සකස් වෙන දෙයක්. දිගහැරිලා නැවිලා පද කරලා ඔක්කොම ඔක්කොම ක්‍රියා ඒ ආකාරයෙන් සිදුවීමට ඒ අවස්ථාවේදී උපදනා වූ කාය විඤ්ඤාත් කියයි කොන කරා. ඒ නිසා ඒක කාය ద్వාරෙහි පැවති ක්‍රියාවක්. යම් හොරකම් කරනදී ඒ හොරකම දන්ද ඒ වස්තුව දන්ද යම් කිසි ආකාරයකින් කය ඉඳලා ඒක ඒ ඒ ක්‍රියාව සිදු කිරීම සඳහා කායද්්වාරයයි යෙදෙන්නේ ඒ කාය ద్వාර වශයෙන් ගන්නා වූ කාය විඤ්ඤාණ. එනිසා ඒකට කියනවා කාය ద్వාර. කාය කර්ම ద్వාර. ඊළඟට වාග් ద్వාරයත් එහෙමයි වචනයෙන් කරන්නේ. දැන් අපි හොඳ දේවල් කියනවා වචනයෙන් කරන්නේ. වචනයෙන් සුභාසිත. හොඳ වචන කතා. සත්‍ය වචන කතා. ඒ අන්‍යයන් Tamanta අනුන්ට යහපත පිණිස පවත්නවා. ඒක දුරුවක් නොවිය යුතුයි. කේලමක් නොවිය යුතුයි. පරිස වචනයක් නොවිය යුතුයි. හිස් වචනයක් නොවිය යුතුයි. ඒ විදිහේ කතා අපි කරනවා නම් හිත අපට උපදනා වූ ඒ උපදනේ කුසල් කියලා අපි කියන්නේ අපි පින් කරනවා. ඒක පිනක්. යම තමාගේ ඒ කතාවෙන් සිදුවන්නේ බොරු කීමක්. හේලාම් කීමක්. පරුස වචන දිනීමක්. හිස් වචන ප්‍රකාශ කිරීම නා. එතන ඇතිවන්නේ අකුසලයක්. ඒ කොහොමද ඒක? ඒ කියන වචන වලට මේ කියන්නාගේ අදහස දැක් කරන කරන්න විභාව වන්නේ මේ වාග් විඥාන. වාග්. ඒතකොට බොරු කීම් වශයෙන් පැවති ඒ වචන ප්‍රකාශ කිරීම වාග් විඥාප්තිය විපාක දූ බැරි අප කියනවා ඒකට ඒක වාග් කර්මයක් අකුසල වාග් කර්ම. ඒ වගේමයි ඒ අකුසල් ගැන. කුසල් ගැනත් එහෙමයි කියන්නට කියලා. නැත්නම් කුසල් නැත්නම් කියනවා. අපි කියනවා බණ කීම තියෙනවා. ඒ බණ කීම ධර්ම දේශනා කිරීම විනක් වන්නේ. එයින් උගන්වන්නේ නැත්නම් එයින් බලාපොරොත්තු වන්නේ. අසන එක්කනාගේ සිටෙහි යම් අදහසක් ඇති කරවන්නට තමන් විසින් අත්හල යුත්තේ මේවායි තමන් විසින් කළ යුත්තේ මේවා. ඒකද ප්‍රධාන වශයෙන්. අනිත් එක ධර්මයේ පිළිබඳ දැනීමක් තමන් ඇති කරගන්න. ත්‍ෘතියෙන් උපදවා ගන්නවා ඒ නුවණ. ඒක මේ කෙනෙකුගේ කතාව ඉවහල් වෙනවා. ඒ නිසා ඒ කතාව කරන එක්කනාද පිනක් සිදු කර ගන්නා අතර ඔහුගේ සිනේ පවතින්නේ කොහිද? මොන ద్వාරයක? හිත නැතුව ඒ කතාව කරන්න බෑ. නමුත් ඒ ඒ ක්‍රියාව පවත්නේ හිතේ ඇතිවුණු ඒ අදහස්. ක්‍රියාත්මක වන්නේ වාග්්වාරිය. ඒ නිසා ඒකට කියන්නේ වාග්්වාරික කර්මය. කුසල කර්මයක් නැත්නම් පුණ්‍ය කර්මයක්. අන්න ඒ විදිහට ඒ ద్వාර වශයෙන් ගන්නා විට කායද්්වාර, වාග්ද්වාර, මනෝද්වාර කියලා. තුනක් තිබෙනවා. එයින් කායද්්වාරයයි වාග්ද්වාරයයි කියලා කියන්නේ කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති කියන මේ රූප දෙක. ඊළඟට එන්නේ ලහුකාදී. ලහුකාදීයේ ලැහැල්ලු බව. ලැහැල්ලු රූපේ බර නැති බව. සමහර විට කෙනෙකුගේ ශරීරය තමාටම බර දෙයක් හැටියට දැනෙනවා. එහෙම අවස්ථාවක් තිබෙනවානේ. දැන් සමහරෙකු ලෙඩ වෙලා ආහාර පාන ගැනීමද බොහොම පරිස්සමෙන් කරලා සමහර ආහාර පාන අඩු කරලා සමහර විටක බොන දේවල් පමණයි පාවිච්චි කරන්නට උනේ කන දේවල් ආහාර වශයෙන් ගන්නට ඉඩ දුන්නේ නැහැ වජ්‍ය නියමය අනුව එහෙම කරලා සුව වුණාට පස්සේ තමා හිතියාටත් වඩා බොහොම දුර්වලයි ශරීරය එනිසා කිරා බැලුවොත් නම් රාත්පල් ගණනක් ඉස්සරට වඩා අඩු වෙන්නට පුළුවන් එහෙත් එහෙම අවස්ථාවලදී ඒක නැත්තක් කියනවා මගේ ඇඟ හරියට බර හැටියට දැනෙනවා බර බරයි වගේ ඇඟේ හරි බරක් තිබෙනවා ඒ වගේ එහෙම කියන්නේ කොහොමද? මේ මේ ලෞතා රූප නැති බව. ලෞතා රූපයන් අඩු වෙලා නැත්තම් නූපදින නිසා සිදුවන කප්පය. ඒ කප්පේ මගහර වඩන්නට නම් කුමක්ද කළ යුත්තේ? ඒ ඒ ලැහැල්ලු බව ඇතිවීමට උවමනා කරන ආහාර පාන, ඍතු ගුණ කියන මේවා ලබා ගන්නට ඕනේ. ඒවා ලැබුණම නැවතත් අර නොබර ගතිය ඇති වෙනවා. ලැහැල්ලු බව ඇති වෙනවා. අන්න එහෙම ලැහැල්ලු බව, සැහැල්ලු බව කියන එකයි මේ ලහුතා රූපය කියන එකෙන් දක්වන්නේ. ඒ රූප පිළිබඳ වූ ලැහැල්ලු බව. ඒකයි මෙතන ලහුතා රූපයේ ලක්ෂණ නම් රූපය බර නැති බවයි. රූපය බර නැති. ඊළඟට මුදුතා රූපය මුදුකා රූපය කියන්නේ රූපයේ මුලක් බව මෘදු බව ඒ සමහර විට මේ මුලක් බව කියන රූප පිළිබඳව තිබෙන මේ ස්වභාවය නැති වුණාම ශරීරය නිකන් දණ්ඩක් වගේ නමන්නට බැරි දෙයක් හැටියට දැනෙනවා සමහර විට ඒ නමන කොට වුණත් කටකට දාලා ශබ්ද පවා ඇති වෙන අවස්ථාවක්. ඒ නමන්නට බැරි, දිගහරින්නට බැරි එහෙම ගතියක් ඇති වෙන්නේ රූපය පිළිබඳව මොළොක් බව නැතිවීම හේතු කොට. දැන් ඒ වයස්ගත වෙනකොටත් ඒ තත්ත්වය ඇති වෙනවානේ. ඒ මොකද ඒ රූප, ඒ මෘදු රූප ඉදීම අඩු වෙනවා. ඉතින් ඒ වාට ඒ වාට කලින් තුසිදෙන්නේ ඒවා දුරු කර ගැනීම සඳහා නැත්නම් ඒ මුල රූප ඉදීමට ඉවහල් වන ආහාර පාන බෙහෙත් හේත් ඍතු ගුණ ඒවා ලබා ගන්න. ඒවා ලබා ගන්නකල්ලි නැවතත් අර ප්‍රකෘති ස්වභාවය නැත්නම් ඒ මුදු බව රූප පිළිබඳව ඇති ඒ රූපද ඒ උපදින හේතුන් ගැන කතා කරන විට ඒ කාරණේ තවදුරටත් තේරුම් ගන්නට පුළුවන්. ඒ රූප සමුත්ථාන ගැන කියනවා. ඊළඟට කම්මඤ්ඤතා රූපය කියලා එකක්. කම්මඤ්ඤතා රූපය කියන්නේ ඒ රූපය ඒ ක්‍රියාවන්ට අනුකූල බව, යෝග්‍ය බව. කම්මඤ්ඤතා. දැන් යමක් කරන්නට ඒ රූපයන්ගේ ඒ ක්‍රියාවට යෝග්‍ය බවක්. රූප දැන් Taman කනසි අපි ගනිමු. කෙනෙක්ට වමනා කරනවා ලියන්නට. ඒ නිවීමේ කාර්යයට වමනා කරන විදිහේ කර්මන්‍ය බවක් අපේ නැති වෙන්නට පුළුවන්. සමහර විට ඒක නැති වෙනවා සමහර විට. ඒ කම්මඤ්ඤතා රූපයේ අදුකම නැත්නම් නැතිකම. ඒ නිසා ඒ ඒ කම්මඤ්ඤතා රූපය උපදවා ගැනීමට හිත වමනා කරන සත්‍යය ලැබෙන්නට ඕන. ඒ සත්‍යය තමයි ආහාරය, එහෙත් එහෙත් වලින් දැන් එහෙම අමාරුකම් අපේ මේ වෛද්‍ය මහත්වරුන්ට කිව්වම නිවන මේක ගන්නේ අරක ගන්නේ අර විටමින් මේ ගන්නේ මෙහෙම කියලා දෙන්නේ ඒ ඒ එතකොට ඒ කම්මඤ්ඤතා රූප උපදිනවා දෙහෙත් කියන්නේ අභිධර්මයේ හැටියට මේ කබලිකාර ආහාරය ශරීරයට නැති කරා ඒ යම් රූප උපදවන ඇති ඒ ඒ කම්මඤ්ඤතා රූපේ ඒකයි. ශරීරයේ ක්‍රියාවන්ට යෝග්‍ය වෙන ආකාරය. ඒ කම්මඤ්ඤතා රූප නැති වුණාම ඒ ක්‍රියා සිදු කිරීමේ අපහසුකමක් අමාරුකමක් ඇති. තා පබන තැනට නෙවෙයි යන්නේ. නෑ. කම්මඤ්ඤතා ඔව් නෑ නෑ ඒක අකර සම්මඤ්ඤතාව අඩුකමක්. ඒ අර පුරුද්දෙන් නෑ දැන් ඒ ඒක ඒක සම්බන්ධතාව කියනොත් කියන්නට ඕන. ඒ කියන්නේ Tamanට ඒ රූප උපදින බවක් ඇති වෙනා. ඒ ක්‍රියාවට යෝග්‍ය රූප උපදිනවා නම්. ඒ එකකට ඒක කම්මඤ්ඤතාවය කියන්නේ. ඒ කියන්නේ ඒ ක්‍රියාවට අනුකූල වෙන රූපය තමයි කම්මඤ්ඤතාවය. යම් කිසි ක්‍රියාවක් Taman සිදු කරන යම් කිසි ක්‍රියාවකට ඒ අනුකූලාකාරයෙන්ම ඒ රූප ඇති වෙනවා නම් අන්න එතකොට ඒ තනස්කාගේ ශරීරෙහි ඒ කම්මඤ්ඤතා රූපය බලවත්ව පවතින. සමහර විට ඒ කම්මඤ්ඤතා රූපය බලවත් නැහැ දුර්වලයි. අන්න එහෙම වුණාම ඒ දුර්වලකම මගහැරවීමට දුරු කර ගැනීමට උවමනා කරන දේ කරනවා. දැන් දැන් සමහර අවස්ථා තිබෙනවා යම්කිසි ක්‍රියාවක් සිදු කරන්නට Taman තමන්ගේ තමන්ටම දැනෙනවා යෝග්‍ය නැති ස්වභාවය. ශරීරයටම දැනෙනවා. දැන් බැහැ. සමහර විට කෙනෙක් කියන්නට පුළුවන් තයින් කම්මැලි ආදී එහෙම දෙයක්. ඒ වෙලාවවලදී සමහරු ඒ තේ කෝපි එහෙම පාවිච්චි කරන්නේ. එහෙම එකක් පාවිච්චි කරලා ඊළඟට දැන් හරි. වැඩි. සමහරු විට අදා නපුරු දේවලුත් පාවිච්චි කරනවා. ඒ ඒ කියන්නේ දැන් අර ආහාර පාන ආදී දේවලින් ඒ රූප උපදවනවා. උපදවනවා. ඒක තව පැහැදිලි වෙයි. ඒ ඒවා උපදවන හේතුන් පිළිබඳව කතා කරනවා. එතකොට මේ දෙකම එකට සම්බන්ධ කරලා ගන්න පුළුවන්. සම්මඤ්ඤතා රූපය කියන්නේ ඒ බණ්ඩක්. ඊළඟට එනවා මේ ಜಾති රූපය ඒක උපචය සම්පති කියලා දෙකකට බෙදෙනවා උපචය සංතති කියලා රූප දෙකක් දක්වනවා. ඒ රූප දෙකක් කියීවේ රූපයන්ගේම මේ ආකාර මාත්‍රයක් රූප පිළිබඳ ඒ රූප සම්පතීන්ගේ නැත්නම් ඒ ඒ රූප પરම්පරාවන්ගේ පළමු ඉදීම උපචය කියලා. දැන් අපි මෙහෙම ගත්තොත් මව් කුසක පිළිසිඳ ගන්නා කෙනෙකුට අපි ගන්න මිනිසෙකුට මෞඛසෙහිදී පළමුවෙන්ම හටගන්නේ කාය දසක, භාව දසක, වස්තු දසක. ඒ කාය දසක, භාව දසක, වස්තු දසක කියන මේවායේ පහළ වීම ප්‍රතිසන්දි සිත හා පෙරපසු නොවි. ඒ කියන්නේ ප්‍රතිසන්දි සිත උපදිනවා එකම ප්‍රතිසන්දි සිතේ උත්පාදයක් ඒ කර්මජ කලාප තුනේ උත්පාදයක් එකම අවස්ථාවක්. එහෙම වන්නේ. අන්න ඒ ඒ රූප පිළිබඳ වූ පළමු ඉපදීම උපතය. උපත. ඊළඟට ඒ රූප හටගත් දැන් පටන්. ඒක මොහොතක් නෑර. ඒක කුඩා ක්ෂණයක් අත්නෑර. හැම කුඩා ක්ෂණයකදීම ඒ රූප උපදිනවා. ඒ උපදින උපදින රූපය චිත්තක්ෂණ 17ක් ගතකටයි නැතිවන්නේ. හැම තිස්සෙම උපදින. ඒ උපදින උපදින ඒ ඒ මොහොත තමා සම්පති කියන එක දක්වනවා. දැන් රූප මෙන්න අපි පටිසම්පිත දක්වනවා. පටිසම්පිතේ ස්පාදිකී භංගය කියන කෙනෙක්. පටිසම්පිතේ ස්වාරක්ෂණයේදී කාය දසකේ භාව දසක වස්තු දසක කියන තුන උදත් පිළිපෙළ ලැබෙනවා. අපි ඉදිරියට ඒවා ගැන තව කතා කරමු. උදත් පිළිපෙළ කියේ මෞඛික පිළිඳ ගන්නා කෙනෙකුට වැඩියෙන්ම ලැබිය හැකි කලාප තුන. අඩුවෙන්ම ලැබෙන කලාප වශයෙන් ගන්නවා නම් මේ භාවයේ නැහැ. සමහර උපදිනවා අභාව කියන්නේ. භාවයේ නැති අය හැදියේ. ඒකට කාය වස්තු කියන දසක කලාප කියනවා. එතකොට මේ දසක කලාප දෙකේ පළමු පහළ වීම ප්‍රතිසංවිසිතේ පාරක්ෂණය. ඒක ඒ රූප පිළිබඳ උපචය. උපචය කියලා ගන්න. ඒ රූප පිළිබඳ උපචය. ඊළඟට ඒ රූප නැවත නැවතත් උපදිනවා ප්‍රතිසංවිසිතේ. ඊළඟට භාවනාංග භාවනාංග ඕක හැම හැම පාසාම කායදත් කායදත් කායදත් කායදත් කායදත් කායදත් කියන දේ උපදිනවා. ඒ ඉදීම තමයි සංසන්දති කියලා ගන්න. ඒක සංසන්දති. ඒකට පළමු ඉදීම උපසය. ඊට පසු ඊට කියනවා සම්පූර්ණ. දැන් මෙහෙම කියන අර 11 වෙනි පතියේ අන්තිම දිනේදී කපු දසක සූප දසක දාන දසක විවාහ දසක අ කියනවා ලැබෙනවනේ. ඒවා ලැබෙන අවස්ථාවේදී ඒ මුල්ම අවස්ථාව ඒවා පිළිබඳ වූ උපසය. ඊට පස්සේ ඒවා අද මේ විදිහට හැම ක්ෂණයක් පාසාම තිබෙනවා ඒ තමයි සංස්කෘතිය. ඒ නිසායි ಜಾති රූපමේව උපචේ සංතති නාමේන පෞච්ඡති කියලා මේ අභිධර්මාර්ථ සංග්‍රහය. ಜಾති රූපයම උපචේ සංතති කියන මේ නම් වලින් දක්වයි. ಜಾති කියන්නේ ඉදීමනේ. ඒ ඉදීම රූපේ ඉදීමේ කියන රූපය. ಜಾති රූපය. ඒ ඉදීම පළමු ඉදීමකුයි પરම්පරා වශයෙන් පරිත්‍යාග යාමේදී ඉදීමුකුයි කියලා දෙකට බෙදලා ඒ කියන්නේ. උපචේ සම්පත. ඊළඟට ජරසා. ජරතා කියන්නේ රූපයේ ජීරණ බව කියන්නේ ජරතා. ජරා ජීරණතා කියලා කියන්නේ. ජරා ජීරණ. ඒ ඒ කියන්නේ දැන් මේ රූපය කියන්නේ. කාය ලක්ෂණය කියලා ඉස්සෙල්ලා ගත්තා මේ ප්‍රතිපදිතේ උපාදත්තනේදී කාය වස්තු අපි එකක් විතරක් ගත්තොත් කාය වස්තු ඊළඟට කාය හේතුන් කාය වස්තුකේ මේ අවස්ථාව වෙන විට අසංවිතේ විචික්ෂණය වෙන විට එක එක කුඩාසන ඉක්මවන නේ දැන් මෙතන සිට පටන් ගන්නේ මේ උපාදත්තනේ මේ ක්ෂණය විචික්ෂණය මේ සිතුතලයේ සිට තමයි පටන් ගන්න ඒ රූපයේ විරණ බව. ජරතාව කියන එක පටන් ගන්න ඒ තැන සිට. ඒ රූපයට අයිති ආවේශයෙන් මෙම කියාගෙන මෙතනට බැරෙන මේ සිතට පස්සේ ලැබෙන දානත් සත්‍යනවනේ ඒ දානත් සිත්තේ සංගතණින් තමයි ඒකේ නැති වෙන්නේ. මෙතෙන් තමයි ඒක පිළිගන්නේ. ඒ රූපය. ඉතින් මේ දක්වාම මේ සිටියේ සිට මේ සිටේ දාහක විතර ගැනෙන සිටේ සිටියේ දක්වා වූ ඒ ක්ෂණ සියල්ලම ඒ කුඩා ක්ෂණ සියල්ලම ඒ රූපයේ කරතා විරණපා එන්සා ජරතා රූපයේ ආයිකාලයේ දක්වලා තියෙන්නේ කුඩා ක්ෂණ 49 කුඩා මේ ක්ෂණයයි මේ සම්බන්ධයෙන් කියන දෙක අරගෙන කියන්නේ දාහක ඉන්නේ දැනුණාම පංචකච්ච ඒ පංචකයෙන් මුල් එකයි අද පංචක පරීක්ෂණයයි කියන්නේ ඒ දෙක හැරගම නැර ඉස්සෙන 49 උදාක්ෂණ 49 ඒ තමයි ජරතා රූපයේ අවශ්‍ය අනේ ජරතා රූපය දැන් රූපය රූපේ ජරාව කියන්නේ දිලිම ජරතාවේ කියන්නේ රූපය හටගත්තා ඊළඟට මේ ගමන් කරනවා නම් අපි කියමු අපි ගතහොත් අපිත් කරන්නේ ගමනක් එක විදියට. අපි කවදා හරි පටන් ගත්ත මේ ජීවිතය එදා සිට කොහාටද යන්නේ? කොහෙද යන්නේ කියලා කියන්න ඕනේ. මරණය වෙතට. මරණය වෙතට යන්නේ. ඒ වගේ තමයි අප ගන්නා රූපය ක්ෂණයක් පාසා යන්නේ කොහාටද? ඒකේ කුලෙන අවස්ථාව දක්වා. ඒ නිසා ජනතා රූපය දැකිය යුතුයි භංගාභිමුඛ ගමන භංගයට අභිමුඛව යන භංගයේ වෙතට යන ගමනසේ දක්වන්න ජනතා රූපය. ඊළඟට එන්නේ අනිත්‍යතා රූපය. අනිත්‍යතා කියන්නේ බිඳීමේ රූපය පිළිබඳ භංගය. රූපය බිඳී යාම. අනිත්‍යතා. ඉතින් ඒක හැම රූප පිළිබඳව තිබෙන පත්‍යයක්. රූපය උපදිනවා ඊළඟට රූපය බිඳෙනවා. ඒ රූපයේ ඉදීමයි රූපයේ බිඳීමයි කියන මේ දෙක අතරේ තියෙනවා රූපයේ පැවැත්ම අපි කියන එකට පැවැත්ම කියලා. ඒකනේ කිති දීවේ. ඒ කිති වශයෙන් පැවැත්ම කුඩු නිකන් කියපුතන තියෙන දෙයක් හැටියට පැවැත්මක් නෙවෙයි. ඊට ආයත් ආවිකාලයේ ගත කරමින් දින්දෙන්නට යනවා. දිවීම දක්වා තමයි. ඒකයි ඒ ජරතා රූපේ ස්වභාවය. ඒක හැම රූපයක් පිළිබඳවම කියනවා. ඒ නිසා මේ හතරට කියනවා ලක්ෂණ රූප කියලා. ඒ හතරට කියන්නේ ලක්ෂණ රූප. දැන් ඔය කීවේ රූප පිළිබඳ. රූපයන්ගේ ලක්ෂණ ස්වභාව ලක්ෂණ පිළිබඳ වූ කතාවක් අපි කරනවා. රූපයන්ගේ ලක්ෂණ, පඨවි ධාතුවේ ලක්ෂණ, පද ගතිය හෝ ගොඩක් ගතිය. ආපෝ ධාතුවේ ලක්ෂණ දැල්ලෙන ගතිය හෝ වැగిරෙන ගතිය. බැඳ ගන්නට දෙයක් නැත්නම් වැగిරෙන. ඒකයි ආපෝ ධාතුවේ ස්වභාවය. තේජෝ ධාතුවේ ස්වභාවය උෂ්ණය නැත්නම් සීතල. වායෝ ධාතුවේ ස්වභාවය උඹවන ස්වභාවය, හසුවන ස්වභාවය. අර සැලෙන ස්වභාවය. ඊළඟට චක්කුප්පසාදේ ලක්ෂණ රූපාරම්මණය හා ගැටෙන බව. රූපාරම්මණය හා ගැටෙන රූපාරම්මණය ගැටෙන චක්ක ප්‍රසාද. ඒකට චක්ක ප්‍රසාදයේ ලක්ෂණ වශයෙන් කියන්නේ රූප ප්‍රසාදය හා ගැටෙන බව. එහි ඇති ලක්ෂණ. සෝත ප්‍රසාදයේ ලක්ෂණය ශබ්දාරම්මණය හා ගැටෙන බව. ධාන ප්‍රසාදයේ ලක්ෂණය ගන්ධාරම්මණය හා ගැටෙන බව. රස මේ දිවහා ප්‍රසාදයේ ලක්ෂණය රසාරම්මණය හා ගැටෙන බව කාය ප්‍රසාදයේ ලක්ෂණය උපබ්බාරම්මණය හා ගැටෙන බව. ඒ විදිහටයි ඒ රූප පහ. ඊළඟට රූප <clears throat> ඒ නෑ ඒක නෙමෙයි ගැටෙන බවම නෙමෙයි ගැටෙන්නේ මේ උපගත. ඒකයි කියන්නේ ගැටෙන්නේ රූප රම්මනාදීනේ. එතකොට සත්‍ය ප්‍රසාදයේ ස්වභාවය. ඒවට කියනවා සත්පටික රූපේ කියලා. සත්පටික රූපේ කියන්නේ ගැටීම් සහිත රූප කියන එක. ඒ ගැටීම් සහිත රූප හැටියට ගන්න චක්කුසෝත ධාම දූහා කාය රූප ශබ්ද ගන්ධ රස පොත්බ්බ කියන මේ 12. ඒකට කියනවා සප්පටිද රූප. ඔවුනොවුන් ගැටෙන භවය කියනවා. අර ප්‍රසාදේ ස්වභාව වශයෙන් ගන්නට තිබෙන ලක්ෂණ හැටියට උපය. ඒ කියන්නේ රූපාරම්මණය වැඩ ගැනීමට සුදුසු වන මහා භූතයන්ගේ උපය චක්කුපසා. ශබ්දාරම්මණය වැඩගන්නට සුදුසු වන පරිදි පවත්නා ඇති වූ ඒ මහා භූතයන්ගේ උපය සෝතපතා. බන්ධාරම්මණයන් ජන්මත සුදුසු වන ආකාරයෙන් සිහිති මහා භූතයන්ගේ උපය ධනපතා. රසාරම්මණයන් වැඩගන්නට සුදුසු වන පරිදි සිහිති මහා භූතයන්ගේ උපය විහාරසාදය පොට්ටබ්බාරාම සම්මණයන් වැඩගන්න සුදුසු වන පරිදි සිහිති මහා භූතයන්ගේ උපය හයක. රූපාරම්මණය තමයි චක්ක ප්‍රසාදයේ ගැටෙන ධර්මය. රූපාරම්මණය. ඒක ලක්ෂණය තමයි චක්ක ප්‍රසාදය හා ගැටෙන බව. සෝතප් සෝත්මේ සබ්දාරම්මණී ලක්ෂණය සෝත ප්‍රසාදය හා ගැටෙන බව. ගන්ධාරම්මණයේ ලක්ෂණය ඥාන ප්‍රසාදය හා ගැටෙනවා. දිවා මේ රසාරම්මණයේ ලක්ෂණය දිවහ ප්‍රසාදය හා ගැටෙන බව. පොට්ටබ්බාරම්මණයේ ලක්ෂණය කාය ප්‍රසාදය හා ගැටෙනවා. අනේ විදිහට බලන්න. මොකද ඒවා ඒ නිසාම ඒකට සත්පටිග රූප කියලා ඒ දෙකම අරගෙන කතා කරනවා. ඊළඟට එන්නේ ඉත්‍ත්‍රිය පුරුෂය. ඉත්‍ත්‍රිය පුරුෂය කියන එකේදී අපි දැනගත්තේ ත්‍රි භව පුරුෂකම. ක්‍රියාකාරය පුරුෂ බව පුරුෂාකාර පුරුෂ බව ඉති ස්ත්‍රී භාවය පුරුෂ භාවය ඒකයි ඒ ඒ භාව රූප දෙකේ පිළිබඳව දත යුත්තේ පුරු ජීවිතේන්ද්‍රියයි කියන එක නෑ හදේවත් කියන එකේදී දැනගත්තේ ඒ හදේවත් කියන්නේ මනෝ ධාතුවට මනෝ විඥාන ධාතුවට මිශ්‍රය වන බව එහි ලක්ෂණය මනෝ ධාතු මනෝ විඥාන ධාතු කියන මේ දෙකට මිත්‍රය වෙන බව තමයි එහි ඇති ලක්ෂණය. මොකද මිත්‍රය වෙනවා කියන්නේ මේ මනෝ ධාතු මනෝ විඥාන ධාතු කියන දෙක ඇසුරු කරන්නේ නවත්ද ඒකයි කියන්නේ හදේ වක්. ඊළඟට ජීවිතින්ද්‍රිය රූපේ කියන්නේ කර්මජ රූප ඒ තමන් සමග හටගත්ත ඒ කර්මජ රූප රූපයන් ජීවත් කොට පාලනය කරන බව. එහි ලක්ෂණය. ඒ ජීවත් කරවීම කර්මජ රූප ජීවත් කරවීම අයත් වන්නේ ජීවිතයේ රූපය. ආහාර රූපයෙන් කරන්නේ ආහාර රූපයේ ලක්ෂණය තමයි ඕජා ගතිය, ඕජස් බව. ඊළඟට ආකාශ ධාතුවේ ඉතිරේ රූපයන් පිරිසිඳන බව. පිරිසිඳනවා කියන්නේ වෙන් කරන. ඒ ඒ රූප වෙන් කරන කලාප වෙන් කිරීම. ඊළඟට කාය විඤ්ඤාතිය කියවේ කයින් අදහස් ඇඟවීම වාග් විඤ්ඤාතිය ඒ වචනයෙන් අදහස් ඇඟවීම ඒකයි ඒකේ ලක්ෂණ හැටියට තේරුම් ගන්නට තිබෙන්නේ ලහිතා රූපය රූපේ ලැහැල්ලු බව මුදුතා රූපය රූපේ මුදු බව සම්මඤ්ඤතා රූපය රූපය කර්මයට යෝග්‍ය බව ඒ ක්‍රියාවට යෝග්‍ය බව උපචේ රූපේ කියන්නේ රූප ශීර්ෂයන්ගේ පළවි පළවීම ළඟට සංතති කුලයේ ඒ પરම්පරා ඒ හටගත් රූපයේ නැවත නැවත හට ගැනීම ඒකයි සංතති කුලයේ ජරතා රූපයේ කියේ රූපයාගේ දිවීම අනිත්‍යතා රූපයේ කියේ රූපේ දිවීම අද අපි ඒක් වායි කතා කරන්නේ එතන සිට රූප විභාගය අනිත් දවසේ කියන්නට තිබෙන්නේ රූප පිළිබඳව තිබෙන අහේතුක සත්පත්‍ය ආදී වශයෙන් එන මේ කොට.